ඒ සම්බන්ධව මතක් කිරීමක් මුලින් සිදු කළ යුතුයි. අපි මෙම ධර්ම දේශනාවලදී මේ පින්වතුන්ට සාමාන්‍ය මට්ටමින් බණ ඇසීම පමණක් සීමා නොකර එදිනෙදා එදිනෙදා ජීවිතය තුළ මේ බුදුහාමුදුරෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කළ යුතු කාර්යයන් මතක් කර දීම සිදු කරනවා මෙවැනි වැඩසටහන් ගණනාවක් ලංකාවේ විවිධ පළාත්වල අපි විසින් සිදු කරනු ලැබුවා විවිධ පුජ්‍යලයන් මේ සඳහා සහභාගී වුණා. ඒ අයගේ ප්‍රතිචාර අනුව තම තමන්ට මේ ගෘහස්ත ජීවිතය ගත කරමින් වෙනදාට වැඩිය මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න ශක්තියක් ධෛර්යයක් ලැබුණා කියන එක හුඟක් දෙනෙක්ගේ අදහස වුණා එය සත්‍ය කාරණයක් වුණා මෙන්න මේ හේතුව උඩ අපි එවැනි වැඩසටහන පානදුර වැලිපිටිය විහාරස්ථානයේ සිදු කරපුවාම ඒට සහභාගී වුණු විශාල පිරිසක් අතරින් විශේෂයෙන්ම ඒ වැඩි පිරිසක් කල්පනා කරා මෙවැනි ධර්මදේශනා නැත්නම් හඳුන්වා දීම් ගුවන් විදුලි සංස්ථාව මගින් සමාජයටම ලබා දෙනවා නම් හොඳයි කියලා. අන්න ඒ කාරණේ උද ඒ නම්ගම් නොකියුවත් විශාල පිරිසක් මේ ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතුව විශේෂ ධර්ම දේශනා මාලාවක් විදිහට මේ ධර්ම දේශනා පැවැත්වීමට අද සංවිධානය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් දායකත්වයේ දරපු දායක පින්වතුන් පිළිබඳවත් පසුව දැනගන්න ලැබේවි. දැන් අපි මතක් කරලා දෙන්න ඕන හැමෝටම නිවෙස්වල ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබට අපි මේ පැහැදිලි කරන්න යන්නේ කුමක්ද කියලා. ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා අපි දන්නවා උන්වහන්සේ ලෝකයට පෙන්වා වදාලා චතුරාර්ය සත්‍ය කියලා ආර්ය සත්‍ය හතරක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මෙන්න මේ ආර්ය සත්‍ය හතරයි. මේ චතුරාර්ය සත්‍ය කියන සත්‍ය හතර යමෙක් අවබෝධ කරගන්නවාද එයා මේ සංසාර විමුක්තියක් ලබා ගන්නවා. නැත්නම් ලෞකිකත්වයේ ජීවත් වෙන කෙනෙක් ලෝකෝත්තර භාවයටපත් වෙනවා. මෙන්න මේ විදිහේ ආර්ය සත්‍ය හතරක් ලෝකයට පෙන්නපු උත්තමයාණන් වහන්සේ තමයි බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ලෝකයට විවිධ ආකාරයෙන් දේශනා කරපු නිසාවෙන් අපිට මේ ආර්ය සත්‍ය හතර පිළිබඳව ලැබෙන්නේ විශාල ධර්ම පුස්තක ගොඩක් ත්‍රිපිටකයක්. එතකොට මේ ත්‍රිපිටකය තුලම අන්තර්ගතයේ හෙව්වොත් ඒ අන්තර්ගත වෙලා තියෙන්නේ මේ ආර්ය සත්‍ය හතරයි. දැන් මෙන්න මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්න අපි හැමදෙනාම බෞද්ධය විදිහට කුඩා කාලයේ ඉඳලා මේ චතුරාර්ය සත්‍ය නම් කරන්න දන්නවා. දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය වශයෙන්. නමුත් මේ නම් කරාට චතුරාර්ය සත්‍ය වටින දෙයක් කියලා තේරුම් ගත්තට කොහොමද මේ චතුරාර්ය සත්‍ය අපි ළඟට ගන්නෙ කියන එක ගැන පැහැදිලි දැක්මක් අපි හුඟක් දෙනකොට නැහැ. නමුත් අපි හුඟක් දේවල් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා බෞද්ධ විදිහට සිදු කරනවා. විවිධ ආමිෂ පින්කම් ඒ වගේම ප්‍රතිපත්තිමය පින්කම් අපි හැම දිනාම තමන්ගේ ශක්ති ප්‍රමණයෙන් සිදු කරලා බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් මේ ජීවිතයේ හෝ ළඟම තියෙන ජීවිතයකදී උතුම් වූ මේ චතුරාර්ය සත්‍ය ලැබේවා කියන ප්‍රාර්ථනෙන් තමයි හැම දෙයක්ම බෞද්ධය කරන්නේ. මේ මේ ප්‍රාර්ථනය තුල අපි නොදන්න පැත්තක් තියෙනවා. මේ සියලු දේ අපි සිදු කරත් ඒ සියලු දේ තුළම බුදුහාමුදුරෝ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යම්කිසි පහසුකමක් නැත්නම් උදව්වක් ලැබෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේ ආර්ය සත්‍ය හතරේ හතරවෙනි ආර්ය සත්‍යයෙන් පෙන්눔 කරන්නේ ඊට වැඩිය ගැඹුරු අදහසක්. ලෝකේ මේ චතුරාර්ය සත්‍ය නොදැනවත් කමින් සංසාරයක් ගෙවන සත්‍යයෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තුළ සංසාර විමුක්තිය ලබා ගන්නවා. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය? දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. හේතුව නැති වුනාම දුකේ නැති බවක් තියෙනවා. ඒ දුකට හේතුව නැති කරන මාර්ගයක් තියෙනවා. මෙන්න මේ හතර තමයි. එතකොට මේ මාර්ගය අපි හඳුන්වනවා අහලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කළ යුතු සියල්ල ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. නමුත් අපිට අපි මේ සියලු කටයුතු සිදු කරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා නිවෙස්වලදී, පන්සල්වලදී සීල සමාදන් වීම, ආමිෂමය පින්කම්, දාන ආදී පින්කම්, පූජාමය පින්කම් මේ හැම එකක්ම අපි සිදු කරනවා. මේ සිදු කරලා මේකෙන් ප්‍රාර්ථනාවක් විදිහට කවදා හරි චතුරාර්ය සත්‍ය ලැබෙයි කියන අදහසකුත් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි කරන කටයුතු වල මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොයි තරමක් අපින් වැදුනද නැද්ද කියලා තීරණය කරන්න හැකියාවක් කාටවත් නැහැ. මෙන්න මේ අදුව අපි තුල තියෙනවා. මම නැවත මේ අඩුව කියන්නම් මෙන්න මේක තමයි අපේ මේ ධර්මදේශනා මාලාවේ ඉලක්කය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ ආර්ය ශ්‍රාංග මාර්ගය සකසන්නේ කොහොමද මේක බුදුහාමුදුරු දේශනා කරපු ගැඹුරුම කොටසක් නමුත් අපි විසින් මේක දන්නේ නැති නිසාවෙන් මම් මුලා වීමට හෝ ඒ වගේම අතරමං වීමකට පත් වෙලා තියෙනවා. එතකොට අපිට කවදා හරි දැනුවත් වෙනවා නම් මෙන්න මේ විදිහට. ඔයගොල්ලෝ ගෙදෙද්දී බුදුහාමුදුරන්ට බුද්ධ වන්දනාවක් කරනවා බුද්ධ පූජාවක් පවත්වනවා. අන්නේ වෙලාවේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග කොච්චර වැඩිලාද අපේ කියලා Tamanට තීරණය කරගන්න පුළුවන් නම් අන්න මේ ගමනට අපි අවතීර්ණය වෙන්නේ. ඒකම අපි දානයක් දෙනවා. දාණය දෙනකොට කොයිතරම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩුණද නැද්ද කියලා Tamanට තීරණය කරගන්න පුළුවන් වුණොත් අපිට දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි පොයට පිළිසිල් සමාදන් වෙනවා, අටසිල් සමාදන් වෙනවා. ඒ සිල් සමාදන් වෙනකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කීයක් අපිට වැඩිලා තියද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතන වටිනාකමක් තියෙනවා. ඒක මෙතනින් අපි නවතින්නේ බෞද්ධයේ විදිහට අපි භාවනා කරනවා. සමත භාවනා කරනවා, විපස්සනා භාවනා කරනවා. එතකොට සමත භාවනාවක් කරන විනාඩි දෙක තුනක් වෙන්න පුළුවන්. නිවෙස්වල ඒටි විවේකයේ තියෙන ආකාරය අනුව ඒ කාලයේදී අපේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොච්චර අංග වැඩුණද නැද්ද කියලා Tamanට තීරණය කරගන්න පුළුවන් නම් මේ බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගයේ යන්න අපිට ලේසි. නැත්නම් අපි පැටලෙන. විපස්සනා භාවනාවක් කරලා ඒ විදිහට මේ ආංගවල කොයිතරම් දුරට අපි වැඩිමක් සිදු කරගත්තාද කියලා Taman විසින් තීරණයකට එන්න ධර්මඥානයක් ඇති කරගන්න ඕනේ. මෙන්න මේක අපේ ලංකාවේ සමාජයෙන් බෞද්ධ සමාජයෙන් ගිලිහිලා තියෙන යුගයක් මේ. නමුත් අපි මේ සෑම එකක්ම එදිනදා සිදු කරලා මේ බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගයේ යන්න උත්සාහ කරනවා. මේ උත්සාහය ඉතාම වටිනවා. දැන් මේ වනහන මේ ස්ථානයේ දායකත්වයේ දරපු ඒ පින්වතුන් වෙන්න පුළුවන්, නිවෙස්වල බණ අහන ඔබලා වෙන්න පුළුවන්. අපි හැම දිනාම බුදුහාමුදුරුවෝ පෙන්නකෝ මේ ධර්ම මාර්ගයේ යනවා යනවා උනාට කියන ආඩුවා. අපි ඉන්නේ තැන දන්නේ. දන්නේ නැත්තේ මොකද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගැන අපි සැලකිලිමත් වුණා මදි. මේක ඉගෙන ගත්තා මදි. දැන් මෙන්න මේ ප්‍රශ්නය තරමක් දුරට හෝ විසඳා ගන්නද පැහැදිලි කිරීම දේශනා මාලාවක් තමයි එතකොට අපි මේ සිදු කරගෙන යන්නේ. ඒ දේශනා මාලාව තුළ මෙන්න මේ මූලික අංග ටික ඇතුළත් වෙනවා. මොනවද? පළවෙනි දේ තමයි මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග හරියට හඳුනා ගැනීම. ඊළඟ දේ තමයි මේ අංග අපි ළඟ ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගැනීම. ඊළඟට තමයි මේ ආංග වලින් අපිට කරන හානිය හා ලාභය තේරුම් කර ගැනීම. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ එක එක අංගය සම්මා වෙන ආකාරය තේරුම් ගැනීම. එතකොට ඉදිරියට යනකොට අපිට තේරෙන්න ඕනේ තව තවත් පැහැදිලි කිරීම මේ දේශනාවල ඉස්සරහට යනකොට මේ පින්වතුන්ට පැහැදිලි කරනවා දෙවනි සතිය පමණ වෙනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගන්න සතිපට්ඨාන සූත්‍රය යොදාගන්නේ කොහොමද? සතිපට්ඨාන භාවනාව සිදු කරන්නේ කොහොමද? ඒකම තවදුරටත් පැහැදිලි කරනවා සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන ඔයගොල්ලෝ මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩාගෙන ඉදිරියට යනකොට ඔයගොල්ලෝ ළඟ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙන්නේ කොහොමද? ඒ වගේම මේ නීවරණ ධර්ම යටපත් වෙන්නේ කොහොමද? ඒත් එක්කම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සාරය වන තමන්ගේ පංචස්කන්ධය හඳුනගන්නේ කොහොමද? ඒ වගේම මේ පංචස්කන්ධය හදන ආයතන හඳුනගන්නේ කොහොමද? පංචස්කන්ධය හදන ආයතන හඳුනගෙන පංචස්කන්ධය හරහා ආයතන දිහා බලන්නේ කොහොමද? එහෙම බලපුවාම තමන් ළඟ සප්ත බොජ්ජංග දියුණු වෙන්නේ කොහොමද? මේවා ඔක්කොම ප්‍රායෝගික දේවල්. මෙන්න මේ පැති චතුරාර්ය සත්‍යයයි මේ දේශනා මාලාවේදී සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පැහැදිලි කිරීම ශ්‍රවණයෙන් පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔබලාට. තර්කයෙන් මේ දේ තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහටම මේ ආර්ය ශ්‍රාංග මාර්ගය මේ පැහැදිලි කරන විදිහට වඩන්නත් පුහුණු යුතුයි. ඒක නිවසේ ඉඳලා ඔබලා කරගන්න ඕන දෙයක්. එහෙම වැඩිමක් සිදු කරගෙන පුරුද්දක් ඇති වෙනකොට මේ දේශනා මාලාවේ දේශනා 10කට දැනට සංවිධානය වෙලා තියෙන මේ දේශනා 10 කාලය තුලදී ඔබලාටත් පුළුවන් වේවි මේ කියන ධර්මයේ Taman ළඟට ටික ටික ලං කරගන්න. ඒ ලං කරගන්නේ දැනුමෙන් නෙවෙයි ප්‍රත්‍යක්ෂයෙන්. මේක තමයි අපි මෙච්චර කල් පැහැදිලි කරපු ඒ වැඩසටහන් වල ක්‍රියාකාරී ස්වરૂපය. දැන් ඔබලා මේ ශ්‍රවණ මට්ටමේ ඉඳලා මුණ ගැසුන් නැතුණත් ඒ තමන්ගේ ධර්මයේ දියුණු කරගන්න මේ ගුවන් විදුලි සංස්ථාව හරහා ඒ ප්‍රචාරය කරන ධර්ම දේශනා ප්‍රයෝගී කරගත යුතුයි. දැන් මම මූලිකව අද දවසේට පැහැදිලි කරන්න අත්‍යවශ්‍ය වන ඒ ආරෂ්ඨාංග මාර්ගයේ අංග ගැන කෙටි පැහැදිලි කිරීමක් කරනවා මොකද අපි හුඟක් අය මේ අංග ගැන සාමාන්‍යයෙන් දන්නේ. පළමුව ආධුනික මට්ටමේ ඉන්න හැමෝටම උපයෝගී වෙන ආකාරයට <clears throat> අපි පැහැදිලි කරලා දෙන්න වෙනවා මේ බුදුහාමුදුරුව පෙන්නපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග මොනවාද නම් කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඒ නම් කරන්න දැනගත්තම අපිට පේනවා මෙතන අංග 8ක් තියෙනවා. ඒ අංග 8 නම් කරලා තියෙන්නේ දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේ කුඩා ළමයෙක් වුණත් දන්න වචන 8ක්. අපිත් හැමදෙනාම මේ වචනට දන්නවා. නමුත් නොදන්න දෙයක් තියෙනවා. මේ වචන අටෙන් කියන දිච්චි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි බුදුහාමුදුරුව පෙන්වන මේ ධර්ම තමා තුල තියෙනවා කියලා දන්න. අපිට හිතෙන්නේ මේක කොහේ හරි අපි ළඟ තියෙන දෙයක් නෙමෙයි මේ මොහොතේ තියෙන දෙයක් නෙවෙයි අපි මේ ධර්මයේ හැසිරෙනකොට අපි දන් දෙනකොට සිල් ගන්නකොට සීලයක් ආරක්ෂා කරනකොට ඒ වගේම බුද්ධ ගෞරවයෙන් පූජාදිය පවත්වනකොට භාවනා කරනකොට අනාගතයේ අපි ළඟ පහළ වෙන අමුතුම ධර්ම කොටස් ටිකක් තමයි ඔය දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන්නේ. එහෙම නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් මේ මොහොත ගත්තත් මේ දැන් මේ වෙලාවේදී ඔබලා ළඟ මේ අංග 8ම තියෙනවා. දිට්ඨිය තියෙනවා, සංකප්ප තියෙනවා, ඒ වගේම වාචා තියෙනවා, කම්මන්ත තියෙනවා, ආජීව තියෙනවා, වායාම තියෙනවා, සති තියෙනවා, සමාධි තියෙනවා. මේ අංග ටික නොමැතුව කිසිම සත්‍යයකට ජීවත් වෙන්න බෑ. දැන් අපි හොයන්න ඕනේ අපිට තේරෙන මේ අංග හා නොතේරෙන අංග අපි ළඟ තියෙනවා කියන තහවුරු කර ගැනීම මූලිකව මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හරියට වඩනවා නම් දැනගත යුතුයි. එහෙම දැනගන්න නැතුව අපිට බෑ මේ ධර්මය හරියට චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ලඟ වෙන්න. එතකොට මේ අංගාට මේ මොහොතේ අපි ළඟ තියෙනවා කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයයි. දැන් අපි ළඟ තියෙන අඩුව තමයි මේ අංගාට දැන් අපි ළඟ අපි තුලින් මේ අටම හොයාගන්න බැරි කම. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවම චතුරාර්ය සත්‍ය ලැබෙනවා නම් චතුරාර්ය සත්‍යයට ඉස්සෙල්ලා ලැබෙනවා තව වාසු දෙයක්. මොකද්ද? අපි තුල මේ අංග අටක් තියෙනවා කියලා දැනගන්න. එතකොට එහෙම දැනගන්න කාලයක් ගත වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි මේ අංග 8 තුල සමහර අංග අපිට ප්‍රකටයි සමහර ඒවා එච්චර ප්‍රකට නෑ සමහර අංග ඊටාම අප්‍රකටයි গুপ্ত අංග තියෙනවා මෙතන ප්‍රකට අංග තියෙනවා එතකොට අපි විසින් මේ ප්‍රකටම අංගය තේරුම් අරගෙන අංග ටික තේරුම් අරගෙන එන්නේ අංගවලට බුදුහාමුදුරුව මොනවද කරන්න ඕනේ කියන එක ධර්මානුකූලව හඳුනගෙන තමයි ඉදිරියට මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ වඩන්න ඕනේ. එහෙම නැතුව අපිට ඕන ඕන විදිහට කවුරු හරි කිව්ව විදිහට මේ දේවල් කරපු නිසාවෙන් අපි තුල හරියට මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ වැඩිලා නැහැ. ඔය කියන අපි අහලා තියෙන අපේ પરම්පරාවෙන් ලැබුණ හැම දෙයක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදි තමයි. නමුත් සම්පූර්ණ වැඩෙන්න නොවැඩෙන්න පුළුවන්. නමුත් අපි ගැන අපි තුල මේ ගැන දැනුවත් භාවයක් නොතිබෙන නිසාවෙන් අපිට හානියක් වෙලා තියෙනවා. නැත්නම් ඉදිරියට වේගෙන් යන්න බැරි වෙලා තියෙනවා. මේ හරියාකාරව තේරුම් ගන්න අපහසු වෙලා තියෙනවා. දැන් අපි බලමු ඔන්නේ ප්‍රශ්නය තමයි මේ විසඳලා ගන්න තියෙන ප්‍රශ්නේ. දැන් මුලින්ම නැවත මතක් කරගමු. මේ අංගාට මම දැන් කිව්වා අපි ළඟ මේ මොහොතේ තියෙන. මේ බණ කියන මන් ළඟත් මේ අංගාට තියෙන හින්දාමයි මේ බණ කියන්න පුළුවන්. මේ ස්ථානයේ වාඩි වෙලා ඉන්න බණහන ඔබලා වගේම නිවෙස්වල බණහන හැම දිනාටම බණහන්න පුළුවන් උනේ මේ අංගාට ඒ බණ අහන වෙලාවේ ක්‍රියාත්මක වුණ නිසාවෙන්මයි. වෙන ක්‍රමයක් මෙතන නැහැ. ඒකම බණ ඇහිම විතරක් නෙවෙයි අපේ ජීවිතයේ ඔයගොල්ලෝ උදේ පාන්දර නිින්දෙන් ඇහැරිය මොහොතේ ඉඳලා සිහි මුලාවක් නැතුව නැවත නිින්දට යනකම්ම ගෙවපු කාලය තුල ඔයගොල්ලෝ ළඟ තිබුණේ මේ අංග අටයි. ditthi adi දිට්ඨි සංකප්පාදී මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා බුදුහාමුදුරුව පෙන්눔 කරන මේ අංගාට උදේ ඉඳලා එතකොට රැ වෙනකම් අපි ළඟ ක්‍රියාකාරී. නමුත් නින්දේදී මේ අංගාට ක්‍රියාකාරී නැහැ. එහෙනම් අපේ මේ අංගාට ක්‍රියාකාරී නොවන තැනකුත් ජීවිතේ තියෙනවා. ඒක තමයි ප්‍රධානම හැම දිනාටම අත්දකින්න පුළුවන් වෙන සමාගයේ නිදා ගැනීම. නින්ද තුල මේ අංග එකක්වත් නැහැ. ඒ වගේම තව කෙනෙකුට සිහින මුලා වීමෙන් සිහි නැති වීමෙන් කලන්තයක් හැදෙන අවස්ථාවේදී දැඩි ලෙස මේ අංග අක්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර ගන්නකොට ඒ සිහි නැති කිරීම තුලත් ඒ වෙහෙත් ආයෙත් ආදීන් මේ අංග අක්‍රිය වෙන්න පුළුවන්. නමුත් දැන් නම් අපිට මේ අංග ඔක්කොම සක්‍රිය වෙලා තියෙනවා. එතකොට තව දෙයක් අපි දැනගත්තා මුලින්ම දැනගත්තා බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ආංග ටික අපි ළඟ හැම වෙලෙම තියෙනවා. දැන් මේ වනහඬ හෝ වේවා වෙන වැඩක් කරන්න හෝ වේවා උදව් වෙලා තියෙන්නේ මොනවද මේ අංග 8යි. ඊළඟට තව දැනගත්තා අපි මේ වෙනකොට මේ අංග 8 නින්දදී අපේ ක්‍රියාකාරී නැහැ. අනික් සෑම තැනකදීම ක්‍රියාකාරී ඊට පස්සේ අපිට දැනගන්න වෙනවා බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට මේ අංගාට තමා තුළින් හඳුනගන්න. මේ හඳුනා ගැනීමේදී මේ අංග වලින් තුනක් හඳුනගන්න ලේසි. ඒ ලේසි වෙන්නේ මක් නිසාද මේ අංග 8න් තුනක් අපිට අපේ කය එක්ක සම්බන්ධයක් තියෙනවා. කායික දේවල් හඳුනගන්න අපිට ලේසියි. එතකොට කායික සම්බන්ධයක් තියනවා කියන්නේ මේ අංගවල බලන්න වාචා කම්මන්තා ජීව මේ අංග තුන වාචා කියන්නේ අපේ කය එක්ක තියෙන දෙයක් අපිට වචන කතා කරන්න පුළුවන් ඒක වාචා කම්මන්ත කියන්නේ අපේ ශරීරයෙන් අකින් පයින් කරන දේවල් ආජීව කියන්නේ මේ ශාරීරියේ අතපය මේ ශරීර උපාංගය දාගෙන සිදු කරන දේවල් නමුත් ඒ සිදු කරන්නේ ජීවත් වෙන්න විතරයි. කම්මන්ත ජීවත් වෙන්න පමණක් කරන දේවල් නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම තේරුම් ගන්න. යමෙක් සත්තු මරනවා ඒක කම්මන්තයක්. ඒතකොට සත්තු මරණ දෙය සිදු කරන්නේ තමාගේම ශරීර අංගවල. එනිසා කම්මන්ත කියලා බුදුහාමුදුරු දෙන්නේ. ඒ වගේම අපි කෑම කනවා. කෑම කනවා කියන්නේ අතින් පයින් මේ ශරීරයෙන් කළ යුතු දෙයක්. නමුත් කෑම කෑම කම්මන්තයක් නෙවෙයි ආජීවයක්. ඒකට ආජීවයක් කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ අර්ථ දක්වන්නේ පැහැදිලි කරන්නේ ආජීවය දිවි පැවැත්මට පමණ හේතු වෙන දේ. දැන් ඒ අනුව ඔයගොල්ලන්ට උනත් තේරෙනවා මෙන්න මෙහෙම දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ බනහඬ හැමදෙනාම වාඩි වෙලා ඉන්නවා. මේ වාඩි වෙලා ඉන්නේ ශරීරේ. අතපය යොදාගෙන තියෙනවා ශරීරාංග යොදාගෙන තියෙනවා. එහෙමනම් දැන් මේ වාඩි වෙලා ඉන්න එක ආජීවයක්. ආජීවයක් උනේ මොකටද? මොකක් කොහොමද? දිවි පැවැත්ම උදෙසායි මේ වාඩි වෙලා ඉන්නේ. මේ විදිහට වාඩි වෙලා හිටියේ නැත්නම් මේ ධර්මයට ගෞරව කරමින් බණහන බහන අහන්න නම් ඔයගොල්ලෝ වාඩි වෙන්න ඕනේ. ඒක ධර්මයට කරන ගෞරවය. නමුත් දැන් වාඩි වෙලා ඉඳීම ওই විදිහට නැතුව වෙන ක්‍රමයකට ඔයගොල්ලන්ට ඉඳීම තුල අපහසුතාවයක් දැනෙනවා නම් ඒක දිවි ප්‍රවැත්මට හානියක්. ඒ නිසා ඔය වාඩි වෙලා ඉන්න එක දැන් හම්මන්තයක් නෙමෙයි ආජීවයක්. සරලව තේරුම් ගන්න තමගේ ජීවිතයේදී ආහාර ගැනීම වතුර ආදී පානය කිරීම ඇඳුම් ආදී ඇඳීම එතකොට තමන්ගේ මූණ සේදීම නෑම මේ වගේ දේවල් උත් ශරීරයෙන් කරනවා ඒ ශරීරයෙන් කරන දේ කම්මන්ත නෙවෙයි ආජීවයි. ඒකට ආජීව තේරුම් ගන්න. ඒකට අපේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ කම්මන්ත වලට වැඩිය ආජීවයි. ඒ වගේම ඊටත් වැඩිය තියෙන්නේ වාචාය. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන මේ අංග 8 අපි තුලින් දකින්න ලේසි මේ අංග තුනක් ඉතාම හොඳට පැහැදිලි. මොනවද අංග තුන? වාචා කම්මන්ත ආදී. ඔයගොල්ලන්ට මේවා තියෙන්නේ කොහෙද කියලා බලන්න මම කියවනේ මේ අංග තියෙන්නේ නිින්ද ගියේ නැති වෙලාවක. ඔය හැරලා ඉන්න හැම වෙලේම අපිට තියෙනව නේද මේ වාචා කම්මන්ත ආදී. තියෙනවා. මම පැහැදිලි කරන්නම් දැන් හිතෙන්න පුළුවන් කාට හරි ගැටලුවක් එන්න පුළුවන් වාචා කියන ඒවා කතා කරන්න ඕන නමුත් මේ බනහනකොට කතා කරන්නේ නැහැනේ. එතකොට වාචා නැහැනේ කියලා. ඒක වෙනම දෙයක්. නමුත් වාචාක් තියනවා දැන් අපිට. අපි පැහැදිලි කරගමු. ඇයි වාචා ප්‍රකට නැත්තේ කියලා. වාචා නැති එකයි ප්‍රකට නැති එකයි කියන්නේ දෙකක්. අපිට දැනුත් වචන තියෙනවා මනහන නිසාවෙන් ප්‍රකට කරන්නේ. දැනුත් අපිට කම්මන්ත තියෙනවා බණ අහන නිසාවෙන් ප්‍රකට කරන්නේ ඒක අපි පස්සේ පැහැදිලි කරගමු තව දුරට. මේක හරහායි මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිම කියන බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ගැඹීර කටයුත්ත තියෙනවා. මේවා ගැන අවබෝධයක්, තමා ගැන, තමාගේ කොටස් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මේ වාචා කම්මන්ත ආජීව කියන දේවල් ශරීරයක බැඳිලා තියෙන නිසාවෙන් යමෙකුට තේරුම් ගන්න ලේසි. ඒකම දැන් තව දෙයක් අපිට තියෙනවා. ඊට වැඩිය ගැඹුරෙන් මනෝමය වශයෙන් අපිට තියෙනවා තව අංග තුනක්. මේ අංග තුන අර වාචා කම්මන්ත ආජීව විදියට තේරුම් ගන්න බෑ. බුදුහාමුදුරු පෙන්නනවා මේ අංග තුන වාචා කම්මන්ත ආජීව තරම් තේරුම් කරගන්න බැරි අංග තුන මොනවද? වායාම සති සමාධි. දැන් මෙන්න මේ ටිකත් එක්ක තමයි මේ වැඩසටහනේ ඔයගොල්ලෝ හොඳින් ඉගෙන ගත යුතු අවධාරණය කරගත යුතු කොටස් ටික තියෙනවා. මේ වායාමය කියන වචනේ pāli වචනයක් මේකේ සිංහල තේරුම උත්සාහයයි. සතිය කියන pāli වචනේ තේරුම එකඟකමයි නැත්නම් සිහියයි සිහි කල්පනාවයි. සමාධිය කියන වචනේ තේරුම එකඟකමයි. දැන් නිකමට මෙහෙම හිතන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපිට කතාවක් තියෙනවා අතින් පයින් වැඩ කිරීමේ හැකියාවක් තියෙන වැඩ කිරීමක් තියෙනවා ජීවත් වෙන්න කරන කටයුතු ටිකක් තියෙනවා. ඔන්න අංග තුනක්. වාචා කම්මන්ත ආදී. ඊට පස්සේ අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි ළඟ ඇතුලේ තියෙනවා උත්සාහයක් සිහි කල්පනාවක් එකඟකම. දැන් මේ උත්සාහයක් Taman ළඟ හැම වෙලෙම තියනවාද නැද්ද කියන එක Taman තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. ඒක බොහොම සරලයි. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ මේ බණ ඇහිීම සඳහා වාඩි වෙනවා. දැන් වාඩි වෙලා විනාඩි කිහිපයක් බණ ඇහුවා. මේ බණ ඇහිීමට Tamanට උත්සාහයක් තිබුණා. Taman ළඟ උත්සාහයක් තියෙනවා. හැබැයි මේ උත්සාහය ඔයගොල්ලන්ගේ ශරීරාංග වලින් නෙමෙයි කියන්නේ. ශරීරාංග එක්ක මේ උත්සාහය සම්බන්ධයක් නැහැ. ඒක මනෝමය දෙයක්. එතකොට අපි ජීවත් වෙනකොට හැම කටයුත්තකදී මෙහෙම උත්සාහයක් තිබුණා. ඒ උත්සාහය නැත්නම් එහෙම කටයුත්තක් අපිට කරන්න බෑ. රැකී රක්ෂාවක් කරන්න බෑ. ඒ ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න බෑ. ගමනක් බිමනක් යන්න බෑ උත්සාහය නැත්නම්. එහෙනම් උත්සාහයක් අපි හැම මොහොතකම අපි ළඟ තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතියකුත් අපිට තියෙනවා කියලා. සතිය කියන්නේ සිහි කල්පනාවක්. දැන් ඔයගොල්ලන්ට හැමෝටම තේරෙනවා මෙතන වාඩි වෙලා ඉන්න අයට තේරෙනවා අද මේ ගුවන් විදුලි සංස්ථාවේ අහවල් මැදිරියේ අපි මේ ධර්ම දේශනාවකට සහභාගී වෙමින් වාඩි වෙලා ඉන්නේ කියලා මේ මොහොතේ. මෙන්න මේක තමයි සතිය කියන්නේ. සිහි කල්පනාව. ගෙවල් වල ඉන්න අයටත් තේරෙනවා දැන් මම ගෙදර උයනවා නෙවෙයි, අතු ගන්නවා නෙවෙයි, රෙදි හොදනවා නෙවෙයි, බණ අහනවා. මේක තමයි සිහි කල්පනාව. සතිය. දැන් අපි හැමදාම හැම කටයුත්තකදීම ඔන්න ඒ වගේ මානසික කල්පනාවක හිටියා ඔබට කියන්නේ බුදුහාමුදුරු සතිය කියලා. අපිට ලේසි වචනේ සිංහල වචනේ සිහි කල්පනාව. ඒකට සිහි කල්පනාවක් නැතුව අපි කිසි දෙයක් කරලා නැහැ මෙච්චර කාලෙ. අපිට සියලු දේ කරන්න නම් සිහි කල්පනාවක් තියෙන්න ඕන. නමුත් ඔයගොල්ලන්ට උත්සාහයයි සිහි කල්පනාවයි කියන දෙකම නැති වෙන තැනකුත් ජීවිතේ තියෙනවා ඒ නිින්ද ගියාම. නිින්ද ගියාම වාචා කම්මන්තා ජීවත් නැහැ. උත්සාහය කියන එකක් නැහැ, සී කල්පනාවක් නැහැ. ඒ වගේම දැන් මේ මොහොත ගත්තත් මේ මේ කාලේ ගත්තත් ජීවත් වෙච්ච ඕන වෙලාවක් ගත්තත් අනාගතේ ජීවත් වෙන ස්ථා වෙලාවක් ගත්තත් ඔයගොල්ලන්ට තව තියෙනවා මානසික අංගයක් ඒක තමයි සමාධි කියන වචනේ බුදුහාමුදුරු පෙන්වන්නේ. මේ සමාධි කියන වචනේ මේ pāli වචනේ බුදුහාමුදුරු පෙන්නපු දේ අපි හුඟා ගැඹුරු ලෙස අනවශ්‍ය ලෙස බර කරලා තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ මුලින් දේශනා කරන්නේ. මේ සමාධිය කියන වචනේ තේරුම එකකකම කියන සිංහල තේරුමයි. දැන් ඔයගොල්ලන්ට ඇත්තටම මේ බණ අහන්න සමාධියක් ඕනේ. එකඟකමක් ඕනේ. මේ එකඟකම කියන ගුණය මානසික ගුණය නැත්නම් ඔයගොල්ලන්ට මේ විදිහට ඒකාකාරීව මේ පැයක් අමාරක් මේ විදිහට වාඩි වෙලා ඉන්න බෑ. විනාඩි කිහිපයක්වත් වාඩි වෙලා ඉන්න බෑ. මේ එකඟකම උද සිදුවෙච්ච දෙයක්. දැන් බණ ඇහිීමට පමණක් නෙවෙයි ඔයගොල්ලෝ වාඩි වෙලා රැකියාවක් කරන වෙලාවේ රැකියා ස්ථානයේ පුතු උඩ වාඩි වෙලා ඉන්නේ එකඟකමක් තිබිලා. එකඟකමක් විතරක් තිබිලත් වාඩි වෙලා ඉන්න බෑ. එකඟකමට එකතු වෙන්න ඕනේ සිහි කල්පනාව සහ උත්සාහයයි. එතකොට ඔයගොල්ලන්ගේ ගෙවල් දොරවල් වල කටයුතු කරනකොට උයනකොට පිහනකොට ඒ නානකොට මුණ හොදනකොට මේ අංග තුනක් තියෙනවා. මොනවද? වායාම සති සමාධි. දැන් නමුත් අපි කියනවා මේ සමාධිය කියලා ලැබෙන්නේ අපිට භාවනාවකින් කියලා. ඇත්ත. ඒ බුදුහාමුදුරන්ට ඕනේ සමාධියක්. නමුත් අපේ මේ දෛනිකව කටයුතු කරන්න සමාධියක් ඕනේ. ඒ සමාධිය බුදුහාමුදුරන්ට එච්චර වැදගත් නැති නිසාවෙන් ඒකට බුදුහාමුදුරු තැනක් දෙන්නේ අධ්‍යාත්මික ගුරුවරු තැනක් දෙන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ගෙදර ඔයගොල්ලන්ගේ නිවසේ කටයුතු කරන එකට සමාධියක් ඕනේ. රැකියාවක් කරන්නත් සමාධියක් ඕනේ. නමුත් ඒ සමාධිය සත්‍ය දකින්ද ප්‍රබල නැහැ. ඒකින්ද manussත්වයේ ඉක්මවන්න ප්‍රබල නැහැ. මේ නිසා වෙන බුදුහාමුදුරෙච්චර වටිනවා කියලා කියන්නේ. නමුත් සමාධියක් අපිට හැම මොහොතකම තියෙනවා නැති වෙන්නේ නිින්දදී විතරයි. ඒකම තව මෙතෙන්දි දැනගන්න වෙනවා ඊටත් වැඩිය ගැඹුරෙන් තව අංග දෙකක් තියෙනවා. මේක නම් හුඟක් අමාරුයි තේරුම් ගන්න. අපි දැන් මේ තේරුම් ගැනීමට තේරුම් ගත්ත කෙනා චතුරාර්ය සත්‍ය දකින්නවා කියන මතය ඔයගොල්ලෝ හදන්න එපා. ඒක නෙමෙයි මම මේ කියා දෙන්නේ. අපි මේ දේශනා මාලාවේදී පිළිවෙලට යන්නේ ඉස්සෙල්ලා අපි නම් කරලා දැනගන්න ඕනේ මේ අංගات ඒවා අපි ළඟ තියෙනවා කියලා දැනගන්න ඕනේ. දැන් මේ තියෙන විදිය ගැන හැඳින්වීමක් විතරක් මම ප්‍රකාශ කරන්නේ. ඔබත් උත්සාහ අරගෙන බලන්න ඇත්තද මේක බොරුද කියලා. තමා ළඟ මේවා තියෙනවද නැද්ද කියලා. එච්චරයි මේ මූලිකව අවශ්‍ය වෙන්නේ. මේවට බුදුහාමුදුරුවෝ කරන්න ඕනේ දේ පස්සේ කියනවා ඒවා කිරීමයි වැදගත්ම දේ. දැන් බුදුහාමුදුරුවම පෙන්නන මේ ditthi සංකප්ප කියන අංග දෙක අපි ළඟ දැන් තියෙනවා. ditthi කියන්නේ දැක්ම, සංකප්ප කියන්නේ ඔය සාමාන්‍යයෙන් කියන සංකල්පනා. දැන් දැක්මක් කියන එකක් අපිට හැම මොහොතෙම තියෙනවා. හරියට වාචා තියෙනවා වගේ, කම්මන්ත තියෙනවා වගේ, ආජීව තියෙනවා වගේ, උත්සාහය තියෙනවා වගේ, සිහිය තියෙනවා වගේ ඒ වගේම එකඟකම තියනවා වගේ දැක්මක් හැම මොහොතේම අපි ළඟ තියෙනවා. දැන් දැක්මේ හැටි මොන වගේද කියලා හෙව්වොත් දැන් අපි බලමු. ඔබලා මේ ධර්ම දේශනාවට සවන් දෙන නිසාවෙන් මේ ධර්ම දේශනාවේ සවන් දෙන මොහොතේදී දැක්මක් තියෙනවා. මේ දැක්ම මොන වගේ එකක්ද කියලා හෙව්වොත් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කියන මේ දැක්මේ හැටි කොහොමද? ඔයගොල්ලන්ට දැන් බැලුවොත් මේ දැක්ම හැදිලා තියෙන්නේ මේ ධර්ම දේශනාව අහනකොට තමා තුල තියෙන්නේ මොකක්ද? හැටි ඉක්මනින් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් කරගැනීමේ දැක්ම. එනම් මේ ධර්මයේ තේරුම් කරගැනීමේ දැක්ම බහුල වශයෙන් යෙදෙනවා මෙවැනි ධර්මයක් ශ්‍රවණය කරනකොට වෙන්න පුළුවන් දානයක් දෙනකොට වෙන්න පුළුවන් ওই දැක්මට අපි යනවා. ඔක තමයි දැක්ම කියන්නේ. දැන් ඒ වගේම ওই දැක්ම මොහොතෙන් මොහොත අපිට වෙනස් වෙනවා අනික් අංග වගේම. වෙනස් වෙනකොට එක එක අරමුණානුව මේ දැක්ම වෙනස් වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ වගේ දැක්මක් අපිට හැම වෙලෙම තියෙනවා. ඒ දැක්ම ඇදුනේ හැටිය ඒ දැක්මට අනුගතව දැක්මට අනුකූලව සංකල්පනා පිළිඟ ඇති වෙනවා. එතකොට ජීවිතයක අපි නොදන්න අභිරහස ඕකයි. හැම මොහොතෙම මොහොතෙම ඊගා මොහොතට යනකොට අපේ දැක්ම වෙනස් වෙන්න පුළුවන්. දැක්ම වෙනස් වුණොත් ඒකට අනුරූපීව වෙනස් වෙනවා සංකල්පන. එතකොට දැක්ම වෙනස් වීම හේතුවෙන් සංකල්පනා වෙනස් වෙලා අපි විවිධ වෙනවා. අපි අමුතුමත් තත්යකටපත් වෙනවා. අපිම මුලා වෙනවා. මේක තමයි බුදුහාමුදුරන්ගේ මතය. මේ දැක්ම කරන හානිදායක දේෙන් හදන හදන දැක්මට අනුගතව සංකල්පනා අපි ළඟ වෙනස් වෙන නිසාවෙන් ඒ සංකල්පනා වලට අනුව වාචා කම්මන්තා ජීව වෙනස් වෙන නිසාවෙන් ඒ සංකල්පනා වලට අනුව වායාම සති සමාධි වෙනස් වෙන නිසාවෙන් අපිට මේ සංසාරේ තේරුම් කරගන්න බැරි වෙලා තියෙනවා කියන එක තමයි බුදුහාමුදුරුවන්ගේ දැක්ම. අපේ දැක්ම නෙමෙයි. දැන් බලන්න ඊගාවට තියෙන ප්‍රශ්නය අපිට මේ ධර්මයේ මේ විදිහට යනකොට මේ අංගාට අපි ළඟ තියෙන එකක් වෙන කොහෙවත් නැති එකක් කියලා තීරණය කරගත්තේ කෙනාට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරිසිදුව වඩන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පළමුව අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුහාමුදුරුව පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ මේ අංග ටික හැම මොහොතකම අපි ළඟ තියෙනවා. දැන් ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නය තමයි එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ අංග හැම වෙලෙම අපි ළඟ තියෙනවා මේ අංග ටික අපි වගේ නෙමෙයි නිත්‍ය වෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරගේ ධර්මය අනිත්‍යයි. අනිත්‍ය ධර්මයක් වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පැහැදිලිව මේ කියන අංග අටක් අනිත්‍යයි. නිත්‍ය නෑ. එහෙනම් මේ අංග අට ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙන්නේ නැත්නම් නිට්ටය වෙනවා. දැන් යමකට මම මේ ප්‍රකාශ කරනකොට මේ බණ කියනකොට හිතුණු කල්පනා වුණොත් එහෙනම් ඔය කියන දිට්ඨිය සංකප්පය අපි ළඟ ස්ථීරව තියෙනවා. නෑ. එහෙම තියෙනවා නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මේක ඇති වෙනව නැති වෙනව. මේක අනිත්‍යයි. එහෙනම් ඔයගොල්ලන්ට තව මේ ධර්මයේ මේ අංග නිට්ටය නැත්නම් ඇති වෙනව නැති වෙනව නම් කවුද මේ අංග හදන්නේ කියලා ඉගෙන ගන්න වෙනවා. එතකොටයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න හොඳ සුදුසුකමක් තව ලැබෙන්නේ. කවුද හදන්නේ? දැන් හොයන්න ඕනේ මේ හදන කෙනා. මේ ditthi සංකප්පාදී අංග ටික හැදෙන හදන්නේ කවුද? ඒ හදනකොට මෙන්න මෙහෙම මතක තියාගන්න. මෙන්න මේ න්‍යාය මේ අංගවල ක්‍රියාකාරී. දිට්ඨියක් හැදුනොත් අනිවාර්ය අනික් අංග ටික හැදෙනවාමයි. එතකොට දිට්ඨිය සංකප්පය ආදී අංග දෙකක් හරි එකක් හරි හැදුනේ හැටි ඒකට වැල වගේ හැදෙන අංග 8ක් තමයි තමයි මේ බුදුහාමුදුරු පෙන්වන්නේ. දැන් මේ අංග 8 නිත්‍ය නැති හින්දා හැම වෙලෙම ඇති වෙලා නැති වෙන්න ඕනේ. එහෙනම් මේ අංග 8 ඇති කරන්නේ කවුද? මේක අංග 8 ඇති කරන කෙනා බුදුහාමුදුරු පෙන්වන්නේ අපි ළඟම ක්‍රියාකාරී අපේම ඇස්කන් නාසාදී ඉන්ද්‍රියන් 6යි. ඒ කියන්නේ අපේම ඇහෙන් අපි කියන්නම් ඇහැට පෙනෙනවා කියලා. මට පේනවා. මට ඇහෙනවා. මට දැනෙනවා. ඒගොල්ලන්ට වාඩි වෙලා ඉන්නකොට රිදෙනවා දැනෙනවා. මේක කයට දැනෙන එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට මම මේ බණ කියන එක ඇහෙනවා. ඒක කනට එන ඇහෙන එකක්. ඒ වගේම මේ බණ අහන ගමන් අතීත දෙයක් ඔයගොල්ලන්ට මතක් වෙනවා. ඒක මනසට අරමුණක් වෙන එක. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ කුමක්ද? අපි කියන එක අපි වරද්දගත් එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා කියනවා. අපි කියන්නේ මට ඇහෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇහෙන කෙනෙක් නෑ. උනේ මොකද්ද? මේ කන නිසාවෙන් මේ අංග 8ක් ඇති වෙලා මැරලා යනවා. නිරුද්ධ වෙනවා. ඒ වගේම මේ ඉන්ද්‍රියන් 6 මෙහෙනම් හැම මොහොතකම කරලා තියෙන්නේ මොකද්ද? මේ අංග 8ක් ඇති කරලා නිරුද්ධ කරනවා. ඒකට අපි කියනවා ඇහුණා, පෙනුණා, දැනුණා, මතක් වුණා, ඔහොම ටිකක්. එතකොට ඇහුණා කාටද මම කියලා ගැලකුත් එනවා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මම කියලා ගැල්ලක් නැහැ. ඒ කියන්නේ දැන් මම බණ කියනවා කියලා තමයි මම මෙතෙන්ද හිතාගෙන මං කරන කටයුත්ත. මොකද බණ කියන කෙනෙක් වාචාවක්. මාගෙන් ඇහුවම ඔයගොල්ලෝ ප්‍රශ්න කරා මට උත්තර දෙන්න වෙන්නේ ආම්ද්‍රෝ බණ කියනව නේද? ඔව් මම බණ කියනවා. ඒ වගේම ඔයගොල්ලන්ගෙන් දැන් මේ මොහොතේ කවුරු හරි ප්‍රශ්න කරොත් උපාසක අම්මා උපාසක මහත්මයා බණ අහනවා නේද? ඔව් මම බණ නමුත් ඔව් මම බණ අහනවා කියන්නේ එක වාචාව වාචා කියන මේ අංගය ඒ බණ අහන වෙලාවෙත් තියෙන්නේ වෙන අංග හතක්. ඔන්න ඕක තමයි මෙතන තියෙන ගැඹුර. තේරුණානේ? මේ ගැඹුර අපිට බුදුහාමුදුරන්ට වගේ තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න ඕනේ කියන මතයක ඉඳේ පානේ මට ඒක තේරෙන්නේ නැහැ. ඒක නෙමෙයි බුදුහාමුදුරන්ට අවශ්‍ය. මේක තේරෙන්නේ නැහැ අපිට. තේරෙන්නේ නැත්තේ මොකද? බුදුහාමුදුරෝ බුද්ධත්වේ ලබලා. අපි එහෙම අය නෙමෙයි. අපි ශ්‍රාවකය. නමුත් අපිට තේරුම් ගන්න මේක කවදා හරි වෙනවා. අන්නේ තේරුම් ගත්තේ දවසට තමා තුලින් මේක තේරුම් ගන්න තැන තමයි ওই චතුරාර්ය සත්‍ය ලැබෙනවා කියන තැන. දැන් එහෙනම් මේ අංග අටත් එක්කමයි මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ. ඒක නිසාවෙන් ඒක මාර්ග ආර්ය සත්‍ය කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් බලන්න කොයිතරම් දුරට අපිට මේ තුලින් සමා තුල තියෙන මේ අංග අටක් ගැන බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ දේශනා කරලා බුදුහාමුදුරුවෝ ධර්මයෙන් අපිට ගැඹුරක් අපේ ජීවිතය පිළිබඳ අපේ සංසාරය පිළිබඳව අපි නොදන්න ප්‍රතිකඩක් ඊගාවට පැහැදිලි කරනවා. දැන් බලන්න ඔයගොල්ලන් ඒක ප්‍රශ්නාර්ථ ප්‍රශ්නාර්ථයක් විදිහටම අහන්න පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් සිදුවෙන්නේ කුමක්ද? සංසාර විමුක්තිය. එතකොට වඩනවා කියන්නේ මොකක්ද? මේ කියන අංග 8ම අපි ළඟ තියෙන මේ දැනුත් තියෙන අංග 8 බුදුහාමුදුරන්ට ඕන විදිහට සකස් කිරීමට තමයි වඩනවා කියන්නේ. එතකොට මේ අංගාට වෙන වෙනම බුදුහාමුදුරන්ට ඕන විදිහට සකස් කරවොත් කියනවා අපි වචනයක් බුදුහාමුදුරෝ දීපු වචනය සම්මා. එහෙනම් අපි බෞද්ධයේ විදිහට බුදුහාමුදුරෝ යෝජනා කරන් කියන්නේ වෙන ධර්මයක් නෙවෙයි. ඔබලා ළඟ මෙන්න එහෙම අංගාටක් හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා මේ අංගාට මං කියන විදිහට වෙනස්කරනද වෙනස් මං කියන විදිය මේ වෙනස් කළ යුතු විදිය මං හඳුන්වන්නේ සම්මා කියලා. එතකොට තමා ළඟ තියෙන මේ වාචා සම්මා කරන්න, කම්මන්ත සම්මා කරන්න, ආජීව සම්මා කරන්න, වායාම සම්මා කරන්න, සති සම්මා කරන්න, සමාධි සම්මා කරන්න. ඒ වගේම සංකප්පය ආදී දේවල් හැම එකක්ම සම්මා කරන්න. සම්මා කරපුවාම බුදුහාමුදුරන්ට තේරෙන ධර්මයේ අපිටත් තේරෙනවා කියලා තමයි මේ බුදුහාමුදුරන්ගේ උපදේශය. එතකොට මේ සම්මා කියන වචනය මෙතන වැදගත්. එතකොට මේ වචනයෙන් කියන මේ සම්මා කියන වචනේ බුදුහාමුදුරුවෝ මේ අංගාටට කරන්න ඒක ඒක අංගයට කරන විශේෂ සීරු මාරුව සැකැස්ම නොකරත් මොකද වෙන්නේ මේක හොයන්න ඕනේ ප්‍රශ්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අංග අටම බුදුහාමුදුරුවෝ දේශනා කරන විදියට සම්මා කරගත්තෝ යමේ එයාට ලැබෙන්නේ මොකද්ද සංසාර විමුක්තියයි. එතකොට ඒකෙන් අනිත් පැත්තට අපි හිතමු. අපි ළඟ මේ අංගාට දැනුත් ක්‍රියාකාරී සම්මා වෙලා නැහැ. එතකොට සම්මා නොවිච්ච මේ අංග තියෙන තාක්කල් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? දැන් බුදුහාමුදුරුව පෙන්නනවා මෙහෙම අංග 8ක් තියෙනවා සත්‍යයේ තුල ඒ අංග 8 බුදුහාමුදුරුව දේශනා කරන විදිහට සම්මා කියන தത്വයට සහඩගස්ව ගත්තොත් සංසාර විමුක්තිය ලැබෙනවා. එතකොට දැන් අපි හිතන්න ඕනේ අපිත් සත්‍ය සංසාරයේ ඉන්නේ එහෙනම් අපිටත් මේ අංග අටක් තියෙනවා අපිට සංසාර විමුක්තිය ලැබිලා නැත්නම් මේ අංග අට සම්මා කියන தത്വෙද තියෙන්නේ නැහැ එහෙනම් සම්මා නොවන தත්ත්වයේ මේ අංග අට එකක් හරි තියෙන තාක්කල් අපි සංසාරයක් හදමු මේක තමයි ගැඹුරු ධර්මය දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපිට මේ සංසාරේ හදන්නේ වෙන කවුරුවත් නෙවෙයි මෙන්න මේ කියන අංගාතයි. මේක ගැඹුරුයි. මොනවද අංගාත? දික්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන එක අපිට ඕන විදිහට අපි වැඩ අරන් මේ අංගාතෙන් අපි කරගෙන තියෙන්නේ මොකද්ද සංසාරයක් හදන එක. ඕක කවදාවත් අපි නවත්තන්නේ හැම වෙලේම හැරිය වෙලාවෙ ඉඳලා මේ අංගාතෙන් වැඩ ගන්න යනවා. මේ ගැනීමේ ප්‍රතිඵලය මොකද්ද? ඵලය මොකද්ද? හානියක් මොකද්ද? අපිට සංසාරයක් හැදීම. දැන් බලන්න කොයිතරම් අපි නොදැනුවත් චමකද හිරවිලා තියෙනවා. බුදුහාමුදුරෝ යෝජනා කරන්නේ බුදුහාමුදුරෝ සොයාගත්තා කියන පෙර නොයසූ ධර්මයේ තමයි මං කියන විදිහට මේ අංගාට සකස් කරගත්තු සංසාර විමුක්තිය ලැබෙන. දැන් මං බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට මේ අංගාට සකස් කරගන්න සම්මා කරගන්න මහන්සි නොවි අපි මහන්සි වෙන්නේ කොමකටද මේ අංගාටෙන් වැඩ අරගෙන සංසාරයක් හදන්න. ඔන්නෝක තමයි අපි බුදුහාමුදුරන්ගේ තියෙන වෙනස. ලෞකිකයි ලෝකෝත්තරයි කියන தත්ත දෙකේ වෙනස. අපි අපි ළඟම තියෙන අංග 8කින් සංසාරයක් හදන්න වැඩ ගන්නවා. ලෝකෝත්තරයි කියන උත්මයන් මොකද්ද කරන්නේ? අපේම තියෙන අපි වගේම මේ අංග 8කින් සංසාරේ කෙලවර කරන්න යොදා ගන්න. එතකොට දැන් අපි කොහෙටද යන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට දැන් තේරෙනවා බුදුහාමුදුරෝ යා යුතු ගමන මොකද්ද මේ පෙන්නන අපි ළඟ තියෙන මේ අංග ටික සම්මා කරන්න පුරුදු වෙන්න ඕනේ තේරුණා නේද මේ අංග ටික සම්මා කරන්න පුරුදු වෙනකොට බුදුහාමුදුරුව පෙන්නනවා එක පාරට බෑ. කවුරුවත් ක්ෂණිකව මේක මොහොතෙන් කරන්න හැකියාවක් නැහැ. මේ අංග ටික බුදුහාමුදුරුව පෙන්නනවා ගොනු තුනකින්. බලන්න මෙන්න මේ ගොනු තුන අපි අද පුළුවන් තරමින් සාකච්ඡා කරගමු. ඊගා ධර්ම දේශනාවට අනිත්‍ය ගන්න පුළුවන් වේවි. මේ ගොනු තුනක් කියනවා. ඒ ගුණ තුනක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ අංග අටක් අපි ළඟ තියෙනවා වගේම ඔය ඉස්සෙල්ලම අපිට ලේසියෙන් තේරුම් කරගන්න පුළුවන් වාචා කම්මන්ත ආජීව කියන මෙන්න මේ අංග තුන මහා අමුතු අංග තුනක් අපිට ලේසියෙන් මේක තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අංග තුනේ සුවිශේෂී ගුණයක් තියෙනවා මේවා රකින්න පුළුවන් මේ සත්‍යයට තියෙන අරුම් පුදුම හැකියාවක් මේ අංග වලින් වාචා කම්මන්තාදීව රකින්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට අර මම මුලින් මතක් කරපු ධර්ම කාරණයක් ආයෙ මතක් කරලා දෙනවා. දැන් වාචා රකින්න පුළුවන් අපිට. එහෙනම් ඔයගොල්ලන්ට මං කිව්වා නේද මුලින් හැමෝටම මේ අංග හැම මොහොතෙම තියෙනවා කියලා. දැන් බණ අහනකොට ඔයගොල්ලෝ කතා කරන්නේ නැත්තේ ඇයි එහෙනම්? මේ අංග වල තියෙන එක සුදුසුකමක් ඔයගොල්ලෝ ප්‍රයෝජනෙට ගත්තා. මොකද්ද ගත්තේ? ඔයගොල්ලන්ට වාචා දැන් තියෙනවා. ඒ වාචා රැකලා තියෙනවා. තේරුණානේ? එහෙනම් ඒ වගේම ඔයගොල්ලන්ට කම්මන්තක් දැන් තියෙනවා මොනවද කරලා ඇත්තේ? රැකලා තියෙනවා. ආජීව තියෙනවා සමහර ආජීව දැන් රැකලා. වාඩි වෙලා ඉන්න එකත් ආජීවියක්. ඒක රැකලා නැහැ. සමහර ඒවා රකින්න බෑ අපිට දැන්. එහෙනම් මේ රකින්නවා කියන එකෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ අංග 8න් තුනයි රකින්න පුළුවන් කිසි එකක් රකින්න බෑ. තේරුණා නේද? සංසාරේ හදන්නත් එහෙනම් මෙන්න මේ රැකලමයි අපි හදන්නේ සංසාරේ. දැන් සංසාරේ හදන්න අංග 8ක් අපිට දෙනවා. වාචා කම්මන්තා ජීව අංග 3. එහෙනම් අපි මෙච්චර කල් සංසාරයේ හැදුවේ ඔන්න ඔය වාචා කම්මන්ත ආජීව තුන මොනව කරලාද? සැකලම. මේක යම්බුරු. ඒ කරන්න පුළුවන් එකම රාජකාරිය මොකද්ද? රකින්න එක විතරයි මේවට. සැකලා අපි සංසාරයක් හැදුවා. හැබැයි බුදුහාමුදුරුවෝ හොයාගෙන තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට මේ අංග තුන රැක්කොත් සංසාරයේ විමුක්තියක් කරා යන්න පුළුවන්. තේමානේ? එතකොට රකින්න පුළුවන් දේ මොකද්ද? රකින්නවා කියන සිංහලාර්ථයේ තේරුම තමයි පාලි අර්ථය වෙන්නේ සීලය. තේරුණාද? එහෙනම් බුදුහාමුදුර යෝජනා කරනවා මං කියන මේ සංසාර විමුක්තියට යන්න චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මුලින්ම මගේ ධර්මයේ ශ්‍රවණය කරන පුජ්‍යලයක් ඉන්නවද? එයාගේ තියෙන වාචා කම්මන්තා ජීව මං කියන විදිහට රකින්න පුරුදු වෙන්න. මං කියන විදිහ කියන්නේ මොකද්ද මේ? බුදුහාමුදුරු දේශනා කරන විදිහයි. එහෙනම් ඔයගොල්ලන්ට ගිහියෝ විදිහට මේ මේ විදිහට ජීවත් වෙන ගමන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? පංචිල් රකින්න. පංචිල් රකින්නකොට එහෙනම් මොකද්ද වෙන්නේ? තමන්ගේ වාචා කම්මන්තා ජීව වලට බලපෑම් කරනවා. වෙන කිසි බලපෑමක් නැහැ. ආ පොහොයට අටසිල් රකින්න. එතකොටත් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ ශික්ෂාපද ඔක්කොගෙම තියෙන තමන්ගේ මේ ආංග තුනෙන් අටෙන් තුනකට බලපෑම් විතරයි. තේරුණානේ? පංචිල් රකින්න ඒ ඇති බුදුහාමුදුරන්ට නිවන් දකින්න. හැබැයි නිවන් දකින්න ඇති කියන්නේ කොහොමද? මේ අංග තුනක සම්මා වීමට ප්‍රමාණවත් වෙනවා පංචිල් රැක්කෝ. එතකොට අංග තුනක් සම්මා වුණා කියලා නියම් දකින්නවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. තේරුණා නේද? අංග කීයක්ම සම්මා වෙන්න ඕනද නිවන් දකින්න? හතක්. එතකොට ඔයගොල්ලන්ට නිවන් දකින්න මූලික සුදුසුකම තියෙන්නේ මොකද්ද? පංචිල් ආරක්ෂා කිරීම. ඒක සීමා වෙන්නේ කොහෙටද? ඔයගොල්ලන්ගේ තියෙන වාචා කම්මන්ත ආජීවෝල්තයි. මේ සුදුසුකම වැඩි කරන්න පුළුවන් අට සිල් සමාදන් වුණොත්. තවත් වැඩි කර හැකි දස සිල් සමාදන් වුණොත්. තවත් වැඩි කර හැකි ඊට එහා සීලයකට ගියොත්. තේරුණා නේද? නමුත් වෙන්නේ මොකද්ද? වාචා කම්මන්තා ජීව සම්මා වීම විතරයි. දැන් ওই සුදුසුකම ගැන වැඩියෙන් කතා කරන්න ඕනේ අපි ළඟ තියෙන සුදුසුකමක් නේද? අපේ අම්මා තාත්තා කියා දීපු සුදුසුකමක් නේද? ඒක තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ සත්‍ය දකින්න බැරුව කොහෙද? ප්‍රශ්න තියෙන්නේ ඔය අනික් අංග තුන. අංග පහක් තියෙනවා ඉතුරු වෙලා ඒ පහ තුනයි. තේරුණා නේද? දැන් මම අහනවා මෙහෙම ප්‍රශ්නයක් අපේ සමාජයේ පැටලිලා තියෙන නිසා මේ සමාජයේ අපි දාන් දෙනවා. දන් දෙනකොට ඔයගොල්ලන්ට මේ අංග වලින් කීයක් සම්මා වෙයි? පංචිල් රකින්නකොට නම් තුනක් සම්මා වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඔයගොල්ලෝ පංචිල් කඩා ගන්න නැතුව දන් දෙනවා නම් ඒ සම්මා වෙන්නේ අංග තුනක්. වාචා කම්මන්ත ආදී වෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා දන් දෙන්න පුළුවන් පංචිල් කඩාගෙන. එයාගේ සම්මා වෙන්නේ අංග තුනක්. තේරුණානේ? දැන් එහෙනම් අපිට අපි හිතාගෙන තියෙන්නේ පන්සිල් රකින්නට වැඩිය දන් දෙන එක ලොකුයි කියලා නේද? මේක වැරදි ධර්මයක්. තේරුණානේ දන් දෙන එක ලොකුයි. අපි කතා කරනවා මේකේ ලොකු භාවය දන් දීම පන්සිල් ආරක්ෂා කිරීමෙන් කරන කාර්යයට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. ඒක කතා කරන්න වෙන්නේ අපිට නිරෝධ ආර්ශත්‍ය කතා කරනකොටයි. එතකන් ඔයගොල්ලෝ මතයක් තියාගන්න දානයක් වටිනවා අපිට සීලයක් වටිනවා. නමුත් දානයක් තුලත් ඔයගොල්ලන්ගේ සම්මා වෙන්නේ අංග තුනක්. ඒ පංචිල් තිබිලා දානයක් දුන්නා. එහෙනම් බෝධි පූජාවක් තියෙනකොට මේ අංග වලින් කීයක් සම්මා වෙයිද? පංචිල් රැකගෙන බෝධි පූජාව තිබ්බොත් අංග තුනක් සම්මා වෙනවා. තේරුණා නේද? එහෙනම් බලන්න දානීය පූජාව බුදුහාමුදුරුවෝ ආමිෂයද කියලා පෙන්නනවා. ආමිෂය කෙනෙකුට කර හැකි මේ එක අංගයක්වත් සම්මාන වෙයි. ආන්න එක තමයි ආමිෂය කියන්නේ. තේරුණා නේද? දැන් ලංකාවේ බෞද්ධයෝ ඊට වෙනස් වෙනවා. මොකද්ද වෙනස? මේ ආමිෂය සිදු කරනවා පංචශීලයේ පිහිටලා. එතකොට මොකද වෙන්නේ? ආමිෂයේ ආනිසංස ටිකක් එයාට ලැබෙනවා. චතුරාර්ය සත්‍ය ලැබීමට මූලික සුදුසුකම් වන මේ අංග තුනක් සම්මා වීම ලැබෙනවා. ඔයගොල්ලෝ ඉන්නේ ඔන්න ඔතන. තේරුණා නේද? හැබැයි ගැඹුරු ටික තියෙන ඔතන නෙමෙයි. ඊට එහා අංග පහ. මේක ගැඹුරුයි. එතකොට අපිට වෙන්නේ ගැඹුරු අංග පහ ඊගාව දේශනාවට කියන්න. එතකොට මේ ටික මතක තියාගන්න දැන් මෙතෙන් වෙනකොට මම පැහැදිලි කරා මේ අංගාට අපි ළඟ තියෙනවා මේ අංගාටෙන් හැම මොහොතකම අපි ඇති වෙනවා මේ අංගාට සම්මා කිරීම තුළ විමුක්තිය ලැබෙනවා චතුරාර්ය සත්‍ය ලැබෙනවා දැන් මේ කාරණා ටිකත් එක්ක ඉතිරි අංග ටික කොහොමද සම්මා කරන්නේ කියලා අපි ඊගාව දේශනාවේදී පැහැදිලි කරගමු